ඊළඟට අරුන්දතේ මහත්මිය අරුන්දතේ කුරුකුල සූර්ය වෛද්‍යතුමිය ස්වාමීන් දරු ස්වාමීන් වහන්සේ දැන් මම දැන් විශ්‍රාමික ගිය වෛද්‍යවරයෙක් නමුත් ඔබ වහන්සේගේ දේශනාව අහගෙන ඉන්නකොට මට මතක් වුණේ දැන් අපි පුහුණු වෙන කාලේ ඉඳලම ඒ කියන්නේ දැන් අවුරුදු ගාණක ඉඳලා දැන් අපිම පුහුණු කරන්නේම ජීවිත ආරක්ෂාවටනේ මට මතක් වුණේ අපි ළමා රෝහල එහෙම වැඩ කරන වෙලාවට අපිට වෙන සිහියක් නැහැ මේ ළමෙක් ආවහම මේ ළමයා බේරගන්න එක තමයි අපිට තියන්නේ. ඉතින් ඒක ස්වාමීන් දැන් අපි පුහුණු වෙන කාලයේදීම අපේ ගුරුවරුන් අපිට මඟ පෙන්වීම නිසා අපි පුහුණුනේ එහෙම. ඉතින් අපිට වෙන විකල්පයක් නැහැ. කියන්නේ අමාරු ළමෙක් උදාහරණයක් වශයෙන් හුස්ම ගන්න බැරුව ඔය වීසි බ්‍රොන්කයිටිස් කියලා තියෙනවා තත්වයක්. ඉතින් එතකොට මේ ළමයින්ගේ නහර හිටන් කඩා වැටෙනවා. ඉතින් එතකොට මේ නහරයක් හොයාගන්නත් අපිට හරි අමාරුයි මුලදී. මොකද අපි පුහුණු වෙනවනේ. ඉතින් කොහොම හරි අපේ ගුරු වෛද්‍යවරුන් ඉතින් අපිව හොඳට පුහුණු කරලා ගන්නවා මේව කොහෙන් හරි හොයාගෙන කොහොම හරි කොතනකින් හරි ඩ්‍රිප් එක දෙන්න. ඉතින් අන්තිමට සමහර අපි හිස් කබලේ මේ කොණ්ඩෙත් ෂේප් කරලා බූගාලා හක් කරලා ඔලුවට දෙන අවස්ථාවලුත් තිබිලා තියෙනවා. ඉතින් අපි අපි ඒක කරන්නේ ස්වාමීන් වහන්සේ පුදුම සතුටකින් පුදුම කැපවීමකින්. කියන්නේ තරුණ වයස හින්දාද දන්නේ නැහැ. නමුත් අපි පුහුණු වෙන කාලේ ඉඳලා ඉතින් ඕක ජීවිත කාලෙම ඕක තමයි කරන්නේ. ඉතින් හැබැයි පාරමිතාහක් කියලා එහෙම මොකුත් හිතක් නැහැ. නමුත් පුදුම සතුටකින් දැන් අපිට අපිට සමාජය අපිට අපිට නිදහස් අධ්‍යාපනකින් අපි මේ පුහුණුනේ ඒ හැඟීම තියෙනවා. ඉතින් ඒක ආපහු සමාජයට අපි දුන්නා කියන සතුට තියෙනවා ස්වාමීනස. ඉතින් විශේෂයෙන්ම දැන් මම ස්වාමීනසගේ මේක අහගන්නකන් අර අනිත් අයගේ ජීවිත ආරක්ෂාව කරන එකත් ඒ ප්‍රඥා පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා දැන් කාගේ හරි ජීවිතයක් බේරගත්තම ස්වාමීනස අපි ලොකු සටනක නියදෙන්නේ වෙලාවේ ඉතින් අපි තනියම නෙවෙයි අපේ හෙදි සහෝදරයන් වැඩ කරන පොඩි කට්ටියයි අපේ විශේෂඥ දොස්තර මහතුරු ඒ දවස්වල මේ මට මතකයට ආවේ. ඉතින් අන්තිමට ළමයාව බේරගත්තම හරිය රෝගියාව බේරගත්තම පුදුම සතුටක්. ඉතින් ඊට පස්සේ ඒක එතනින් ඉවරයි. ඉතින් ඊළඟට ඒ දවස් ඉවර වෙලා දැන් තව දවසක් උදා වෙනවා. ඉතින් එහෙමම දිගටම යනවා. ඉතින් හැබැයි කවදාවත් ඒක අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැක්මක් තමයි. ඒක ඉතින් අපිට පුහුණු වීමෙන් ලැබුණ දැක්මක්ද නැත්නම් පෙර සසර දැන් ඒ වගේ අවස්ථාවල මේ වෘත්තීයමය කටයුත්තක නියැලෙනවා කියන සංඥාව තමයි බොහෝ විට එන්නේ. එතකොට අර මූලික වශයෙන් අපිට මේක ගුණයක් හැටියට පුහුණු වෙන දෙයක්, මේක මනසේ අවදි කරගත යුත්තක්, ඒකෙන් Tamanටත් අනුන්ටත් යහපතක් වෙනවා කියන ඒ බඳු දැක්මක් අවදි නොවෙන්න පුළුවන්. හැබැයි දැන් ඔබතුමිය විශ්‍රාම ගිහිල්ලා හරි දැන් ධර්මයත් එක්කලා යොමු වෙලා ඉන්නකොට ඒවා පුහුණු කරනකොට මේවා ඇහෙනකොට ඔබතුමියට යම්කිසි පෙරට වඩා ධර්මඥානයක් දහම පිළිබඳ යම් දැක්මක් අවදි වෙනවා ඊට පස්සේ අර කරපු ක්‍රියාවන් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒවා තුල මනස වැඩුණු හැටි ඒවැදී ಗುಣධම් අවදි වුණු හැටි ඒව නැවත නැවත කල්පනා කර කර හිත ශක්තිමත් කර ගැනීම වටිනවා එතකොට ඊළඟ අවස්ථාවක මේ භවයේ නැතත් ඊළඟ භවයක හරි යලි එබඳු දේ කරනකොට ඒ මේ භවයේ කලාට වඩා ඥාන සංප්‍රයුක්තව ඊට වඩා ගැඹුරු දැක්මක් ඇතුව ඒ කටයුත්ත කරන්න අර පසුව හරි ප්‍රත්‍යවේක්ෂා කිරීම අපට ලොකු සහයක් වෙනවා ඒ නිසා ඒක ගැන පසුතැවෙන්න එපා. ඒක අපත ගියා නෙමෙයි. නමුත් ඒ වෙලාව වෙනකොට අපි මේ මට්ටමට අපේ මනස වැඩිලා නැති කාරණේයි එතන තියෙන්නේ. නමුත් දැන් අපිට පින්කමක අවස්ථා තුනක් තියෙනවානේ. පූර්ව මොංචන අපර කියන. එතකොට අපර අවස්ථාව එක භවයක නෙමෙයි සිහි කරන්න පුළුවන් නම් ආත්ම ගානක් ගිහිල්ලා වුණත් අපිට පෙර භවවල කරපු දේවල් ඥාන සංප්‍රයුක්තව සිහි කරලා නැවත අවශ්‍ය ගමන් මගට ඒවා හසුරවන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙනවා. ඉතින් අපට ආත්ම ගානක් දකින්න බැරි වුණාට මේ ජීවිතය තුළ කරපු දේවල් අපට සිහි කරන්න පුළුවන් නම් ඒවා එකින් එක ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒ තුළ Taman කොච්චර සතුටක් ලැබුවද කොච්චර කැපකිරීම කළාද ඒ ඒ කැපකිරීම තුළ Taman මොකුත් අමතර දේවල් අපේක්ෂා කළේ නැහැ සත්භාවයෙන් මේවා කළේ එහෙනම් මගේ මනස තුළ නොදැනුවත්වම වගේ ගොඩාක් ಗುಣධර්ම වැඩිලා තියෙනවා එහෙමනම් ඒ සියල්ලක්ම මගේ යහපත පිණිසත් හේතු වෙනවා, අන් අයගේ යහපත පිණිසත් හේතු වෙනවා, විමුක්තිය පිණිසත් හේතු වෙනවා. තවදුරටත් මම මේ ගුණාංග දියුණු කරන්නට ඕන කියන මේ අවබෝධය නැවත නැවත ඒව ගැන කල්පනා කරමින් මතු කරගන්නවා. ඒක ඊළඟ භව වලට ගොඩක් ලොකු ශක්තියක් වෙනවා. එහෙමයි. දරුවන් සර්ණයි සම්මත.